තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස මම කීප දවසකට පෙර ඔබ වහන්සේට කතා කරුවා මේ ඉතින් මම මේ මට පොඩි ගැටලුවක් තියෙනවා ඒ එතන විසඳ ගන්න තමයි මේ මොහොත මම ඔබ වහන්සේ මුණ ගැසුනේ මේ මම භාවනා කියන්නේ ප්‍රායෝගිකව කරගෙන යනවා නිතරම සිහිය තබාගෙන මේ සතර ඉරියව්වෙන්ම අයිතින් මේ කරගෙන යනකොට මට දැන් කීප දවසකට පෙර භාවනා කරන ඒ කියන්නේ ඒ විදිහටම මම වඩාගෙන යනකොට ප්‍රායෝගිකව හුස්ම එක පාට හිතෙනා වගේ දැනෙනවා ලැබුණා ඊට පස්සේ මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ මම එහෙම මේකෙන් බලාගෙන එතන ඉන්නකොට ඒකේ ශනේකින් මෙතනින් නැතිලා ගියා මට ඉතින් මේ මොහොතේදී වැටුණා මේ සිතක් එක නිවීමක්ද කියලා ඉතින් මේක මොකක්ද කියලා දැනගන්න තමයි අපි අරණ වහන්ස හුස්ම හිරුණා කියලාද කියන්නේ නෑ මෙහෙමයි දැන් අර ඒ ඒක පාටම හුස්ම හිර වෙනකොටම ඒක එහෙම මේ මොහොතේම නැතු නැතු ගියා මට හිතුණා මේක සිතක ස්වභාවීය ධර්මතාවයක් මේ සිත කියන්නේ ඒ මොහොතේම හතරන් ඒ මොහොතේම නිරෝධ වෙන එකක්. එතකොට තවත් අලුත් සිතක් තමයි හටගන්නේ. මේ සිත ඇති වෙන්නේ ලෝභ දේශ මොහ මුල් කරගෙන තමයි. එතකොට මේ ලෝභ දේශ මොහ මුල් කරගෙන මොනියම් හරි සිතවිල්ලක් ආවනම් සිතට ඒකත් සිතක්මයි මේ මොහොතේදීම ඒක නැති වෙනවා. මේ මොහොතේම. මේ මොහොතක් පමණයි. ඉතින් අර ඒ විදිහට කරගෙන යනකොට එහෙම වෙන්නේ ඇයි කියලා තමයි දන්නේ. ආ. ඇත්තටම ඒක ඉස්සෙල්ලා අපිට කියන්න නෑ දැන්. දැන් ඔබතුමීගේ වයස කීයද? මට නම් 67ක්. 67යි. ගම්පලාත කොහෙද? එමයි? ගම්පලාත කොහෙද? මම මේ අනුරාධපුර දිස්ත්‍රික්කේ තමයි වැඩ ඉන්නේ. ආ මේ මෙහෙණින් වහන්සේ නමද? එහෙමයි. ආ හා හා. මම වහන්සේට කතා කරලා දවස් ඔව් මීට කලින් කතා කරා මතකයි. එහෙමයි. මෙතනදී මේ මෙහිණාසට කියන්න තියෙන දෙයක් ඒ කියන්නේ මෙහිණාස දැන් මේ උත්සාහ කරන්නේ මේ මේ මේ සිත විතරයි කියලා දකින්නද? නැහැ. මේ සිත විතරක් නෙමෙයි දැන් අපි ඇත්තටම මේක සකස් වෙච්ච දේවල් නේ අපේ අපිට මුණ ගැහෙන්නේ නිතර නිතර ඒ සිත ඉතින් පිළිවෙලින් දැකගෙන යනවා ඒ වුණාට සිතක් කියලා අහුවෙන්නේ නැහැ. බාහිරව යමක් නැහැ. ඇතුළට ගන්නවා විඥානයේ මායාවෙන්. ඒ ගත්තු එකත් එතනම එකත් නිරෝධ වෙන එකක්. ඒ සිතවිල්ලක් කියන්නේ මත් සිතවිල්ලක් කියන්නේ හමු වෙන්නේ සිතවිල්ල සිත් પરම්පරාවක් කියලා මට හිතෙනවා දැනෙනවා. දැන් බාහිර ඔය පැහැදිලි කරන රටාව අනුව එතන දැන් ඔය පැහැදිලි කරන රටාවට හොඳටම අපිට දැනෙනවා. ඔතන මානසිකාරයක්. ඒ කියන්නේ ඔතන ඔය හිතන බව තියෙනවා. බාහිර නෙමෙයි හිතනවා කියලා හිතන බව තියෙනවා ඔතන. ඔව් ඒක තමයි. ඒ කියන්නේ හරි හරි නෑ අපි පැහැදිලි කරන්න වෙන්න ඕනි දේ කියන එක. එහෙමයි එහෙමයි එහෙමයි එහෙමයි. එතකොට ඒක හදාගන්න පහසුයි නැත්තම් ගොඩක් කතා කරන්න වෙනවා. දැන් එහෙමයි අපි. දැන් වෙන්න ඕනේ මෙහෙමයි. දැන් ඉස්සෙල්ලම මෙහෙණින් වහන්සේට අවංකවම ඇත්තටම මෙහෙණින් වහන්සේ හිතන්නකෝ දැන් මේ ධර්මයේ ප්‍රත්‍යක්ෂතාවයට පත්වෙච්ච මේ කෙනෙක් මේ ධර්මයේ හෙලි කරනවා කියලා මෙන්න මේකයි දර්ශනය කියලා. එහෙමනම් ඒ කෙනා ඒක පෙන්වන්න උත්සාහ කරනවානේ මෙන්න මේක දකින්න කියලා. එහෙමයි ඒ ඒ ඒ දැක්ම තුළනේ මේ කෙලෙස් සංසිඳන ස්වභාවය හමු වෙන්නේ. එහෙමයි ආරෙන්න. ඒක පෙන්වන්නම් අපි මෙහෙමයි කියන එක. එහෙමයි. අපට වෙනින් වහන්සේට ඒක පහසුයි. එහෙමයි. ඒක ගොඩක් වටේ යන්න ඕනේ. වෙනින් ඍජුවම මේ විදිහට පොඩ්ඩක් බලන්න පුළුවන්. එහෙමයි. ඔව්. මෙන්න මෙහෙමයි වෙන්නේ. මේක කොහොම මේ කෙන කෙනාගේ තියෙන ධර්මාබෝධය අනුව තමයි මේ කෝණේ අසු වෙන්නේ. මේක අත්‍යන්තයෙන් සියුම් මේ කියන කාරණේ. මේ කියන කාරණාව අපි කියන්නේ අපගේ තියෙන ඒ ඒ විශාල අවබෝධයකටපත් වෙන ඒ සියුම් කෝණේ දැකලායි කියන්නේ. නමුත් අපිට තියෙන අවබෝධයට අපි කියන දේ අපේ ඒ කියන ආකාරයේ ගැඹුරුයි ඒක කාටවත් ලේසියෙන් හසු වෙන්නේ නැති බව දන්නවා. හැබැයි මේක අහන එක්කෙනා තම තමන්ට තියෙන අවබෝධය අනුව ඒ කෙනා කෙනා හිතා ගන්න එකක් තියෙනවා. එහෙමයි. අන්න එතනයි දෝෂේ තියෙන්නේ. බුදුන් වහන්සේ පවා බුදු සමයට ගියාම අපිට වැටහෙනවා මේ ධර්මය පැහැදිලි කරනකොට ඔන්න ඕක කියනවා. මේක අස්සලෝමක් සියක් කඩකට පැලෙන්න විදිහද මහණෙනි ඒත් විය හැකි මේ කියන එක අවබෝධ කරන එක සුකරන වේ කියන. එතකොට මේ කියන කෝණයක් තිය උදෑසන හිමිදිරි පාන්දර තනාග දියබිඳක යමෙක් දේ දුන්නත් දකීද මහණෙනි ඊටම අදාළු කෝණකින් දැකිය යුතුයි කියලා. ඔය වචන ওই විදිහටමයි තියෙන්නේ. ඒ කියන්නේ පාලි වලින් තිබුණත් ඕක ආහාරය ওই විදිහටම තමයි තියෙන්නේ අරුත. එතකොට ඕකේ තියෙන්නේ ඒකට අදාළ කෝණයෙන් දකින්න කියන එක. අපිට ඕන කෝණයෙන් බලන්න එපා කියන එක. ඔකේ තේරුම දැන් මේ ධහම දකින්නේ අසෘතවත් පෘථග්ජන කෙනෙක් තමයි මේ ධහම දැකලා ලෝකෝත්තර භූමියත් හඳුනගෙන මිදෙන්නේ. එහෙමයි. මෙතනදී හැබැයි මේ ආත්ම සංඥාව තුල තමයි මේ ධහම දකින්න කෙනා දකින්නේ. ඒ කියන්නේ අපි මේ ඔක්කොම දකින කෝණයක් තියෙනවා. ඒ කෝණේ තුල තියෙනවා ආත්ම සංඥාව. ඔය ආත්ම සංඥාව තියෙන කෝණයෙන් බැලුවට මේක අසු වෙන්නේ නැහැ. මේක අනාත්ම ධමයක්. මේක දකින්න ඕනේ අනාත්ම කෝණයෙන්මයි. හැබැයි වැඩේ තියෙන්නේ දැන් මේ අනාත්ම කෝණේ හදාගන්න බෑ ආත්ම සංඥාව නිසා. ඔන්න ඔතන තමයි හැමෝම හිර වෙලා ඉන්නේ. ඕකෙන් තමයි ගැලවෙන්න බැරුව නිවන් මඟ නැති වෙලා තියෙන්නේ හැමෝටම නිවන් මඟ මගහැරලා තියෙන ඔතනින්මයි. දැන් මේ දහම හොඳට ඉස්මතු කරගෙන කරගෙන කරගෙන එනවා, පෙන්නනවා. අපි මේ ගැඹුරු තැන පැටලෙවෙනවා. එතන හිර වෙනවා. ඒකට හේතුව තමයි මේ මේ අපිට ඕනි කෝණයෙන් බලන එක. තම තමන්ගේ කෝණයෙන් බලන්න යන එක. තම තමන්ගේ කෝණයෙන් බලන්න එපා කියලා ඉස්සලම අපි ඉල්ලීමක් කරන මෙනින් වහන්සේ වුණත් තමන්ව අදි탁සේරුවකට ගන්න එපා. ඒ කියන්නේ මෙතන දකින්න ඕනි කෝණය අර අපි ආ නෑ මම දන්නවා මේ ධර්මයේ මට දැන් තේරෙනවා මම දන්නවා ඔය කෝණය කියලා ඒ හිතුවට හරියන්නේ නෑ. ඒකට හේතුව එයා දන්නේ නෑ එයා ඉන්නේ ආත්ම දෘෂ්ටියේ කියලා. මේක ඒ තරම් මේ විඥාන මායාවට අපි හසු වෙලා ඉන්නවා. මොකද මේ විඥාන මායාවෙන් තමයි මේ සිත තනිකර මෙහෙවන්නේ. එතකොට විඤ්ඤාණ මායාවට මේ හසු වුණු මේ සිත හැම සිතක්ම අපි හිතන හැම එකක්ම විඤ්ඤාණ මායාවමයි. එහෙමයි. මෙන්න මේ විඤ්ඤාණ මායාවට මේක දකින්න බෑ. ඔන්න ඕකයි තියෙන ගැටලුව. දැන් නමුත් අපි අපිට කරන්න දෙයක්වත් නැහැ. මේ විඤ්ඤාණ මායාව තමයි කොහොමත් අපි හිතන හිතන ඔක්කොම. එහෙමයි. ඒ ඔක්කොම ආත්ම ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ ලෝකේ තියෙන බවට අපිට සංඥාවක් තියෙනවා ඔය හිතන හැම සිතුවිල්ලකම නාම රූප තියෙනවා. ඒක නැති කරන්න බෑ. ඒකට හේතුව ඒක ඇති වෙන්නේ මේ විදිහටයි. අපි හිතන හිතන එක හැම එකම නාම රූප. ඒ කියන්නේ දෙයක් නිරූපණය වෙනවා. දෙයක් අපිට හැමතිස්සෙම ඒකයි අර සංඛාරා ගොඩ තුනකට බෙදන්නේත් ඒකයි. මනෝ සංඛාරා වලට හරි අහු වෙනවා. වචී සංඛාරා හරි කාය සංඛාරේ එහෙම නැතුවත් මනෝ සංඛාරේ දන්නේම නැතුව අස් වෙලා තියෙනවා. දෙයක් වගේ දැනෙන එකක් අපිට තියෙනවා. ඒක තමයි මේක දකින්න බැරි වෙන සියුම්ම තැන. දැන් කියන දේ හොඳට අහගන්න ඕනි. මේක දැන් මේක දැන් වෙන කියන ක්‍රමයකුත් නැහැ. අපිට ලුණු රහ ගැන කොච්චර කිව්වත් කාටවත් තේරෙන්නේ නැහැ කියලා අපි දන්නවා. දැනගෙන තමයි මේ කියන්නේ. දන්නේ නැතුව නෙමෙයි. නමුත් අපිට වෙන කරන්න දෙයක්වත් නැහැනේ. බුදුන් වහන්සේ වුණත් 84000ක් ඔතන ධර්මස්කන්ධයක් තියෙන්නේ මේ කෙනාට කෙනාට මේ සූත්‍ර බැලුවම තේරෙනවා එකම දේ බලනකොට රූපං නිත්‍යතෝ අනිත්‍යතෝ ඕකමයි කියන්නේ චක්කු නිත්‍යතෝ අනිත්‍යතෝ ඕකමයි යමතනම කියන්නේ. එහෙමයි මහණෙනි ආත්ම වශයෙන් ගත හැකි දෝකයි කියන්නේ නොහේතම් බන්තේ. මහණෙනි ආත්ම වශයෙන් ගත හැකිද නොහේතම් බන්තේ. හැම තැනම කියන්නේ මේ රූපේ රූපේ අල්ලගත්තොත් එතන රැවටෙනවා කියලා. රූපේ බැසගත්තොත් එතන මායාවට හසු වුණා කියලාමයි කියන්නේ. රූපේ පජානාති කියන එකමයි කියන්නේ. රූපේ පජානාති. රූපේට බැසගත්තා. රූපේට මිදුණා. ඕකමයි කියන්නේ. ওই රූපේ කියන්නේ මේ ආරම්මණයටයි. රූපාරම්මණයටයි. ඕකවත් ලියා ගන්න බැරුව ඉතින් මේක අල්ලනවා කියන එක නම් ලේසි වෙන්නේ මේ සිතට එන අරමුණේ රූපේ කියන්නේ. චක්කු කියන්නේ ඇස පේන බවට. එහෙනම් ඒකත් රූපෙමයි. ඔවා ගොඩක් නෑ එකමයි. මේ මොනවා කතා කරත් කතා කරන්නේ අරමුණ ගැන. එහෙනම් මේ සිතට එන අරමුණ ගැන. දැන් අපිට දෙන්න පොඩ්ඩක්. මේ පැහැදිලි කරන එක ටිකක් සියුම්. ඒක නිසා තමයි මෙච්චර මූලික පැහැදිලි කිරීමක් කරන්න හේතුව. පොඩ ඉවසීම තියෙනවා. සංයමයේ තියෙනවා. මොකද මේ මොහොතේ කියන්න යන එක ඒ තරම්ම වැදගත්. ඔන්න දැන් කියනවා. අහ ගන්න ඕනි. මේක මීට කලිනුත් කියනවා. ඒ වුණාට කාටවත් ලේසි නෑ ගන්න. ඒ කියන්නේ දැන් වෙනදා විදිහටම අපිට එන එන හැමදේම දැන් මේ එන හැමදේම පේනවා. හැම එකම පේනවා. අපේ පේන එක ශබ්දෙත් වෙනදා විදිහටම ඇහෙනවා. ඔය හැම දෙයක්ම සාමාන්‍ය විදිහම තමයි. ඒක වෙනස් වෙන්නේ කවුරුත් අන්ධ වෙලක් නැහැ, වීරි වෙලක් නැහැ ධර්මය අවබෝධුනායි කියලා. මෙහා අවබෝධ වෙනකොට ඒ විදිහටම පේනවා. ඔන්න ඔතන ඉස්සෙල්ලා හදාගන්න. ඒක හරි. ඊගාවෙ. දැන් මේ මෙතන අපි දැන් චිත්‍රයක් ඇන්දොත් පුටුව මේසේ අඹගහ නාගහ පූසෙක් ගියා දරුවෙක් අපි චිත්‍රයක ඇන්දොත් ඒ චිත්‍රේ පුටුවක් නැද්ද මෙහෙනිනාසකින් අහන්නේ ආ ඒ අඳපු චිත්‍රේ පුටුවක් එතන ඇත්තම සකස් ගලපන්න එපා ගලපන්න එපා අහන ප්‍රශ්නෙට සරල උත්තර දෙන්න. විඥාන මායාවෙන් ගලපණේ වැඩක් වෙන්නේ නැහැ. ඒවට රැවටෙන්න. ආ හොඳයි. දැන් පුටුවක් තියෙනවද නැද්ද කියලා අහන්නේ චිත්‍රේ. ආ චිත්‍රේ පුටුවක් ඇත්තටම ඇන්ඩ් එක තියෙනවා. ඔව් හරි එච්චරයි. මෙහෙනස විතක්ක ගොඩක් ගන්න එපා. මේ කියන එක හොඳට අහගන්න ඕනේ. මිට කල්නොත් මෙහෙනසට එහෙම අපි කියලා තියෙනවා. ඒ කියන්නේ විතක්ක තමයි මම කියන්නේ. ආත්මය කියන්නේ විතක්කමයි. විතක්ක කරන්නේ ආත්මයක් තියෙන හිඳයි. ඔය කියන්න උත්සාහ කරන්නේ ඔතන තියෙන ධර්මයේ මෙනේ හිතලා මෙහෙමයි කියලා නම් ඒකත් මායාවක් තමයි. ඒක නෙමෙයි ඇත්ත කතාව පේන දේ කියන එක. එහෙමයි. ඒක හරි සරලයි. හදන්න නෑ. හදුවොත් විතක්කයක්. ධර්මයේ කියලා හරි ධර්මයේ කියලා හිතලා කිව්වොත් හරි ඒකත් විතක්කයක්. ඒක සිතුවිල්ල. මෙතන ඇත්තටම මේ දර්ශන සමාපatti මොකද්ද මේ ධම්මචක්කුසය කියන්නේ මොකද්ද මේ දර්ශනය කියන්නේ අතිසියු. ඕක අපි මේ හිතන වගේ හමුතුවෙන් හදලා කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේතන චිත්‍රයක් අපි ඇඳහම ඒ චිත්‍රය අපි ඇඳොත් ඒ චිත්‍රය අඳින්න පුටුව මේසය ඇඳ ඉර ඕන එකක් අඳින්න පුළුවන් ওই පේන විදිහටම ඒ චිත්‍රේ පුටුව තියනවාද කියලා අහුවොත් තියෙනවා චිත්‍රේ පුටුව ඇඳලා තියෙනවා එහෙමනම් චිත්‍රේ පුටුවක් තියෙනවා අපි ඔන්න ඕකෙම තව පැත්තක් කියනවා හැබැයි ওই චිත්‍රය ඇත්තටම පුටුවක් නැහැ එහෙමයි ආයිමත් කියනවා ඔය චිත්‍රේ පුටුවක් තියනවාද කියලා ඇහුවොත් ඔය චිත්‍රේ පුටුවක් තියෙනවා. ඔය තියෙන පුටුව චිත්‍රේ. ඊට පස්සේ කියනවා හැබැයි එතන පුටුවක් නැහැ. මේකට උත්තරේ මොකද්ද? ඒ කියන්නේ මේ දකුණ කෝණය ඔතන තියෙනවා. ඒ කියන්නේ ඔය චිත්‍රය ඇත්තටම පුටුවක් අපි ඇඳට ඒක ඇත්තටම පුටුවක වටිනාකමක් නැහැ. ඔන්න චන්දරාගේ දුර වෙන හැටි. ඒ කියන්නේ චිත්‍රක පුටුවක් තියෙනවා. හැබැයි ඇත්තට මෙතන පුටුවක වටිනාකමක් අපිට දැනෙන්නේ නැහැ. නමුත් අපිට පුටුවක් පේනවා. එහෙමයි චිත්‍රය ඇඳලා. චිත්‍රය ඇඳලා තියෙන පුටුව පේනවා. පුටුවක් නැහැ කියන්න බෑ. පුටුවක් තියෙන්නේ ඔය කවුරු හරි කියයි. ඔව්. හැබැයි අපිට චිත්‍රයක අපි පුටුවක වටිනාකමක් දැනෙන්නේ නැහැ. අපි චිත්‍රය අඳිනවා රත්තරන් මාලයක්. එහෙමයි. දැන් චිත්‍රක අපිට රත්තරන් මාලයක් නැද්ද කියලා අහුවොත් නෑ තියෙනවා. ඔය තියෙන රත්තරන් මාලයක් ඇඳලා. ඊට පස්සේ ඒ වුණාට අපිට චිත්‍රේ රත්තරන් මාලයක රත්තරන් වටිනාකම නැහැ. ඇත්තම ඇත්තටම රත්තරන් මාලයක් ඒ වුණාට තියෙනවානේ එතන ඇඳලා. ඇත්තටම ඒ වුණාට අපිට ඒ ඒ චිත්‍රේ රත්තරන් මාලයක වටිනාකමක් දැනෙන්නේ නැහැ. අපි හිතමු රත්තරන් වල දැන් වටිනාකම පවුමක් ගත්තොත් ලක්ෂෙත් පැනලා. දැන් මේ පිටරේ ඇඳලා තියෙන රත්තරන් මාලේ අපිට ඔහොම ලක්ෂයක් වටිනකමක් දැනනවද? දැනෙන්නේ මේක හිතනවට වැඩිය ඉතාම සියුම් කතාවක්. මේ මුළු සසරම නවතින්නේ ඔතනින්. ඔය චිත්‍රය ඇඳපු විදිහට නම් ඇත්තටම මෙතන තියෙනවා. නැහැ කියන්න බෑ. හැබැයි ඒ වුණාට අපිට ඒක දෙයක් නෙමෙයි. එහෙම. ඔන්න ඔකයි දෙයක් නෙමෙයි කිව්වේ. බාහිර අපි හිතන දේ දෙයක් නෙමෙයි. එහෙමයි. නමුත් අපිට වෙනද අර චිත්‍රය වගේම පේනවා. එහෙමයි. නමුත් මේ ධර්මය අවබෝධ වුණාම එතන ශබ්ද වර්ණ විතරයි. එහෙමයි. ශබ්ද වර්ණ ගන්ධ රස පහස ඕවා ගැලව සලායතන නිරෝධයට යන්න ඕනේ. එහෙමයි එහෙමයි. එහෙමනම් අපිට චිත්‍රයේ තිබුණේ වර්ණයක් විතරයි. එහෙමයි. එහෙනම් අපි පොත කිව්වේ શબ્දයක්. ඒ කියන්නේ පුටුව කිව්වේ શબ્දයක්. රත්තරන් කිව්වේ શબ્දයක්. එහෙමයි. එතකොට ඇත්තටම චිත්‍රේ ඔය ශබ්ද වර්ණ එකතු කරලා කියප එකම තමයි ඔය මේසේ පුටුව කිව්වේ. නමුත් ඇත්තටම අපිට ඒකේ වටිනාකමක් දැනෙන්නේ නැහැ. චිත්‍රක එහෙම එකක් නැහැ. දැනෙන්නේ. නමුත් එතන දෙයක් ඇත්තටම ඒකයි කිව්වේ දෙයක් නැහැ. දැන් මෙතන අපි කොහොමද මේක කියන්නේ තව කෙනෙකුට? දැන් ලුණු රහ වගේ මේක දැනෙන්න ඕනේ. මේක යටින් තියෙන රහස. වටිනාකම නොදැනෙන්නේ ඇයි කියන එක. චිත්‍රක ඇත්තටම චිත්‍රයක ඇත්තටම අපිට වටිනාකම පුටුවක් නැහැ නෙමෙයි පුටුවක් තියෙනවා. එක උපමාවක් ගත්තාම මේක පැටලෙන්නේ පුටුවක් තියෙනවා. පුටුව නෑ නෙමෙයි. එහෙනම් පුටුවක් තියෙනවා පුටුවේ වටිනාකම නැත්තේ. අපේ වටිනාකමක් දැනෙන්නේ නෑ ඊයේ. එතන අපිට වටිනාකමක් දැනෙන්නේ නෑ. ඒකට හේතුව මේ චිත්‍රේ වටිනාකමක් පුටුවක් නෑ කියන්න බෑ හැබැයි. හැබැයි පුටුවේ වටිනාකමක් දැනෙන්නේ මෙන්න මේ වගේ අපිට දැන් ඇත්ත ලෝකේ අපි බලන්න ඕනේ මෙන්න මේ කෝණේ. මෙහෙම බැලුවාම දැන් මේ ඔක්කොම පේනවා චිත්‍රය වගේම. ඔක්කොම තියෙනවා. නැති වෙන්නේ මේ ඔය හැම සිතක්ම ওই විදිහටම ඇති වෙනවා වෙනද විදිහට. ඒවත් නැති වෙන්නේ නැහැ. ඔක්කොම පේනවා. ඒ සිතත් ඇති වෙනවා නැති වෙනවා. ඒවත් සාමාන්‍ය විදිහට සිද්ධ වෙනවා. හැබැයි අර වටිනාකම චිත්‍රය වගේ වෙනවා. ඒක වෙන්නේ අවබෝධයෙන්. ඒ කියන්නේ අවබෝධයක් තියෙන මේ ශබ්ද වර්ණ විතරයි කියන්නේ. මේකේ අර මොන්ඩි ඉපදුණු ගමන් දරුවට ආවේ ශබ්දකුයි වර්ණකුයි විතරයි. එහෙමයි එහෙමයි. ඒ ශබ්ද වර්ණ උණුසුම සීතල තද ගතිය ගඳ රස ඒවා කියන ඒවා දෙයක් නැහැ. දෙයක් වෙන්න ඕවා එකතු වෙන්න ඕන. එකතු වෙන්න එහෙම අපිට එකතු කරන්න පිස්සුවක් නැහැ. එහෙමයි. ඒ වුණාට දැන් අපි අපි අපි දැන් අර ටික අර ටික එකතු කරන්නේ නැතුව දකිනවනම් ආයි. ශබ්ද ඔක්කොම ශබ්ද විතරයි. හැබැයි අපිට මේ ඇහෙන්නේ නැතුව නෙමෙයි. කන් ඇහෙන හොඳට. එහෙමයි. ඒතකොට අර පේන්නේ නැතුව නෙමෙයි අර චිත්‍රය වගේ ඔක්කොම පේනවා. එහෙමයි. ඒ වුණාට ඒක වර්ණයක් විතරයි. වර්ණයක් විතරයි. වර්ණයක් වර්ණයක් කියන්නේ හැඩතලෙම පේනවා. අර පොත කියලාම පේනවා. පුටුව කියලාම පේනවා. හැබැයි අපි අපි මේකේ මුකුත් එහෙම අගයක් අපිට දැනෙන්නේ නැත්නම් හරි. එහෙම දැනෙන්නේ නැති වෙන්නේ ධර්මයේ කොයිතරම්ද පිරිසුදු වෙන්නේ ඒ තරමටයි. එහෙමයි එහෙම දැනෙන්නේ නැහැ ඒක පිරිසුදු වෙනකොට මෙන්න මෙහෙමයි. දැන් දැන් විතක්ක ඇති වෙනවා කියන්නේ විතක්ක සංඥා සමුදේ චරන්ති. ඔන්න බුද්ධ වචනේ. ඒක විතක්ක නිසා තමයි අපිට දැන් සංඥාව ආය ආය ආය ආය සිතුවේ හටගන්න හේතු වෙන්නේ. එහෙමයි. විතක්ක සංඥා සමුදේ චරන්ති. එතකොට මේ සමුදේ හැටගන්නේ එතකොට දෙයක් කරගන්නේ විතක්කයෙන්මයි. දැන් අපි විතක්ක වලට යන්නේ එහෙමයි. සාමාන්‍ය විදිහට අපිට මේ සාමාන්‍ය මේ සිද්ධිය සිද්ධ වුණත් විතක්ක මොන හරි ආවත් ඒක මේ ඔක්කොම සිස්ටම් එක ගැන හොඳ 100ක් අපිට තියෙනවා. ධර්මය අවබෝධයක් තියෙනවා කියන්නේ සුතමේ ඥානය කියන්නේ සත්‍ය ඥානය කියන්නේ අපිට තියෙනවා මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ කියලා හොඳ අවබෝධයක්. එහෙමයි. ඒ ඒ අවබෝධය අපේ නැති වෙන්නේ නැහැ. කන්නාඩියේ දෙයක් නැහැ. කණ්ණාඩිය දෙයක් නැති බවට තියෙන අවබෝධය හා සමානම අවබෝධයක් මේ ඇත්ත ලෝකෙත් අපිට ඇති වෙනවා. කණ්ණාඩිය දෙයක් නැති බවට අපිට අපිට අවබෝධයක් තියෙනවා. අන්නේ හා සමානම අවබෝධයක් ඇත්ත ලෝකෙත් අපිට ඇති වෙනවා. මේ මොකුත් නැති බවට. නමුත් අපිට පේනවා. අර චිත්‍රය වගේ. එහෙම එහෙම එහෙම. ඒවැ වටිනාකමක් නැහැ. වටිනාකමක් නැහැ කියලා හිතලා වැඩක් නැහැ. ඒකත් හිතුවිල්ල. මේක අපිට දැනෙන්න ඕනි අර ලුණු රහ වගේ අර සිහියට ඥානෙට අසු වෙනවා. මේක හිතන්න හිතන්න නම් එපා. ඒ කියන්නේ මේ මේ හිතන්න එපා කියන්නේ මේ වටිනාකමක් නැහැ කියලා හිතන්න එපා. අපි වටිනාකමක් නැහැ කියලා හිතන එක කරොත් ඒ ඒ ධර්මයේ නෙමෙයි. හොඳයි හොඳයි හොඳයි මෙතන අපිට දැනෙන්න ඕනේ එහෙමයි එහෙමයි දැනෙනවා එක වෙනයි හිතන එක වෙනයි දැන් අපිට සාමාන්‍ය මේ සාමාන්‍ය වටිනාකමක් දැනෙනවා නම් ඒකත් අපිට දැනෙනවා එහෙමයි ඒක වටින හින්දානේ අර හංගන්නේ පතරම් මාලේ වටින හින්දානේ අරන් තියන්නේ අරන් තියන්නේ එතකොට අපිට ඒක දැනෙනවා ඒක දැනෙන හින්දානේ අරන් තියන්නේ ඔන්න ඔය මහා ඥානයක් යටින් තියෙන්න ඕනේ අපි ගැනම අවදියක් අපිට. එහෙමයි. ඇයි කරන් තියන්නේ? ඒ කියන්නේ අපි කිව්වේ නැතුණාට අපිට දැනෙන එක වටිනවා කියන්නේ. ඔය කොම තියෙනවා අලියා එනකොට දුවන්නේ අපිට අපිව වටින හින්දා. එහෙමයි. ආත්මය තියෙන හැමතැනම. මම ඉන්නවා කියලා දැනෙන එක. මම ඉන්න තැනක් නෑ. මේ ඒ වුණාට ඉන්න බව දැනනවා. මේ අපේ අපි හැමදේම කරන්නේ මාව රැක ගන්න මේ හැමදේම කරන්නේ මම කියලා කෙනෙක් හදාගෙන යාව රැක ගන්න ඒක ඒක මහා අර ගැඹුරු ඥානෙට හසු වෙනවා මේ මහා ඥානයකට හසු වෙනවා මේ ආත්ම සංඥා හැමතැනම කරකිනවා අල්ලා ගන්න ඕනේ ආව හැමතැනම කරකිනවා බලනකොට. මූණ හොදන්න ගියත් ආත්ම සංඥා කරකිනවා. මේ මාව පිරිසුදු කරන්න එපයි. මම ලස්සනට ඉන්න එපයි. මේ නියපොතු කපන්න එපයි. මේ කොණ්ඩේ පීරන්න එපයි. දැන් ඕක දකින්න එක මහා ඥානෙට හසු වෙන්න ඕනේ. මේ මේ මේ මේ මාව නේද මේ රකින්නේ කියලා. මේ මම ඉන්නේ කොහෙද කියලා එතනත් මෙනෙහි වෙන්න ඕනේ. හැබැයි ඒ ඔක්කොම මෙනෙහි කරන ගමන් ඔය ටික කරන්නත් ඕනේ. එහෙම එහෙම. කන්න නැතුනොත් ශරීරය පවතින්නේ නැහැ. කනකොටත් මේ මාව මමයව නඩත්තු කරනවාද මේ මම මමද මේ මමද කන්නේ හිත බලන්න ඕනේ හැමතිස්සෙම බලන්න ඕනේ ආත්ම සංඥාවද මේ තියෙන්නේ ඔය ප්‍රත්‍යක්ෂ අපි කියවනේ සතර සතර ඉරියව්වෙම තියෙනවා කියලා කලින් එහෙම නෑ අරණත් දැන් සතරීර මම බොහෝ උත්සාහවන්ත වෙන මගේ හිත රැකගන්න කියන්නේ නමක නෑවා මේ විඥානේ මායාවට නොකර එතනම මේක නිරෝධ වෙන බව දන්න අහු වෙනවා දැනෙනවා ඉතින් අර ඒක මම දැන් සිතිවිල්ලක් බල බලනවා නෑ නෑ නෑ මම ඉන්නවසට තාම නිරෝධයසු වෙන්නේ නිරෝධයසු වෙන රහත් උනා එහෙමයි එහෙමයි අපේ ආර්යයන් වහන්සේ ඔය හිතන එක තියෙන්නේ ඔය හිතන ඔය හිතනවා හිතලා කවුරුත් නිවන් දකින්නේ ඔය ඕක කියවට වැඩක් මේ කියන්නේ දැනෙන විතරයි ඒකකොට මට මේ ටික පහදලා එපා ඒක කියන්න අවශ්‍ය නැහැ මම ඉන්නේ ඉඳන්නේ පහදන්නේ අපිට ඒක කියන්න අවශ්‍ය නැහැ ඒකකොට දැන් ඒ මෑණින් ආසේ හිතන්නේ අපි දන්නේ නැහැ කියලා මෑණින් වහන්සේ හිතන්නේ මෑණින් වහන්සේගේ හිතේ තියෙන ටික කිව්වේ නැත්නම් මෑණින් වහන්සේ ගැන අපිට තේරෙන්නේ නැහැ කියලා. නමුත් මෑණින් වහන්සේ හිතන්න කලින් ඕ මෑණින් වහන්සේ ඔතන හිතන ඒවා ওই විතක්කේම අපි දන්නවා. ඕ කිව්වා වගේ තමයි. මෑණින් වහන්සේ හිතන්නකො. ඒ ඇති අපිට ඒක දැනෙනවා. එහෙමයි. එහෙමයි හොඳයි හොඳයි. ආ. දැන් එතකොට අපි දන්නවා මේ දැනෙන ස්වභාවය තමයි ඒක කියන්න බෑ කාටවත් සාන්දිටිකයි ආත්ම ස්වභාවය දැනෙන ස්වභාවයක්. ඒක කියන්න පුළුවන් එකක් නෙමෙයි කාටවත්. එහෙමයි එහෙමයි එහෙමයි. දැන් තමන් මනිනාසේ හොඳට බලන්න මේ ආත්ම සංඥාව තියනවාද කියන එක. ඒක මනිනාසයට දැනෙයි. ආය දැනෙනකොට ඒ ආත්ම සංඥා කියලා හඳුනා ගන්න. හඳුනා ගන්නකොට අර චිත්‍රය වගේ ඒවා මෙනෙහි වෙන්න ඕනේ. මෙතන මෙතන ශබ්ද විතරයි කියලා වර්ණ විතරයි සුදුසු තැන සුදුසු මොහොතෙම සිහි වෙනවනම් හරි ඒ කියන්නේ ඒ ඒක පෙරපසු නොවි සිද්ධ වෙන්න තැනට ගියොත් තමයි මේක ගොඩක් දක්ෂ වෙන්නේ දෙයට. ඒක ලේසි නෑ. මුලින් ඔක්කොම පස් මුලින් එන්නේ පහුවෙලා පහුවෙලා තමයි වෙන්නේ. පස්සේ තමයි ටික ටික පෙරපසු නොවේ මොහොතේම දැන ස්වභාවයට එන්නේ. මේ මේක සසර ගමනේ අවසානය. මේක ලේසි එකක් නෙමෙයි. හැබැයි මුළු ඕගෙම මෙතනින් ජල මහා ඕගයක් මෙතන ජල වෙනවා. හිතන එකත් සංකාරයක්. සංකාරයක් කියලා වෙන්න ඕන කිසිතුවිලි. සිතුවිලි වැඩක් නැහැ. මොකක් හිතුවත් ඒක සංකාරයක්. මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ අපි හැම මොහොතෙම අපිට අවදියෙන් ඉන්නේ. ඕක තමයි අවදිය. ඕක තමයි අවදිය. ඕක තමයි මොහොතට අවදිය කියන්නේ. මේ මොහොතේ අපි අවදිද? වෙන මොකුත් කතා කරාට වැඩක් මේ සිත මේ සිතට සීමා වෙනවා කියන්නේ මේ මොහොතේ සිත අවදියෙන් ආත්ම සංඥාවද කියන එක තමට දැනෙනවා. එතරම්යි තියෙන්නේ ගැඹුරුයි. මේ මං 100න් ඉන්නවා කියලා හිතලා 100න් ඉන්න එකක් නෙමෙයි. අභ්‍යන්තර අවදිමත් ස්වභාවයක් ඇති වෙන්න ඕනේ. ඒකේ ආත්ම සංඥාවයි දැනෙන්න ඕනේ. ආත්ම සංඥාව කියන්නේ මේ හැම මොහොතෙම තමන් හොඳට කමටහනක් විදියට එදිනෙදා තමන්ට හැම මොහොතෙම මේ මේ දැන් දැන් ධර්මයේ හොඳ අවබෝධයක් තියෙනකොට දන්නවා මේ කය නෙමෙයි මේ හිතන බව මම මේ කියන්නේ සිතුවිල්ලක් විතරයි. එතකොට ඒක ඒක මම මමද මේ ඔක්කොම කරන්නේ. ඒතර මම නැත්තම් ඒනම් ඒ මොහොතේ එතන අර අර තැන්වල ගැලවෙන්න ඕන. ඒ දැන් පේනවා. පේනකොටම Tamanට එක දෙයක් වගේ දැනෙනවද? 100ක් පේනවා. ඇහෙනවා. ඇහෙනකොටම ශබ්ද ඇහෙනවා. ඕන තරම් ශබ්ද තියෙනවා. ශබ්දවල දේවල් නැත්තම් ශබ්ද ඇහෙනවා යනවා. ඒ වැඩ කරනවා. ශබ්ද ඇහෙනවා වැඩ කරනවා. කම්පණය නැතුව වැඩ කරන්න පුරුදු වෙන්න ඕන. එහෙමයි. කම්පණය නොවි වැඩ කරන්න පුරුදු වෙනවා. ශබ්ද ඇහෙනවා වැඩ කරනවා. ඒවට මායින් කරන්නේ ගණන් ගන්න. ශබ්ද ශබ්ද විතරයි. අන්න දැන් ආත්මයක් කම්පණය වෙන්නේ කම්පන චංචන අඩු වෙනවා. දැන් ඔක්කොම පේනවා නිකන් පෙවුනට නිකන් ඒවයි යන්නේ ප්‍රතිචාර නැහැ. ඒ කියන්නේ විතක්ක නැහැ. විතක්ක එනවා කියන්නේ ආත්මය එනවා. ආත්මය නම. ආත්මය තමයි විතක්ක කියන්නේ. විතංක විතක්ක සංකා සමුදේ සරಂತಿ. විතක්ක සංඛා සමුදේචරන්ති. විතක්ක තමයි සංඛාර හදන්නේ. හදන්නේ. හ්ම්. එතනින් විතක්ක සංඥා සංඛා සමුදේචරන්ති අතර තියෙනවා. අපි සූත්‍රය ඉස්සරහට දානවා දානකට පෙයි. මෙතන අපි ගොඩක් කරාට පැහැදිලි කරන තැන දැන් හරි. කෙපිටියක් හරි. ගත්තද කියන එක තමයි අපිට දන්නේ නෑ ගත් නෑ ඒක ගත්තා මුකුත් වැඩි කියන්න හතුව ඉන්න එක හොඳයි වෙනිනාස ඒ කියන්නේ මේනින්නාංශය ගැන අපිට දැනෙනවා. අපි දන්නවා මේනින්නාංශයට මේ දේ දැනෙනවා කියලා. ඒක නිසායි කිව්වේ. නැත්තම් මේක කියන්න මොඩිකුට කියලා වැඩක් මේක මේ මේ ධර්මයේ අවබෝධය නැති කියලා කියලා මේක මේ සාමාන්‍යයෙන් ධර්මයේ යම්කිසි අවබෝධයක් තියෙන කෙනෙකුට විතරයි මේක තේරෙන්නේ. ඒ කියන්නේ අපි මහණින්නාංශය මහණින්නාංශය කතා කරනකොට විතක්ක අර විසිරීම ස්වභාවය නිසා ගොඩක් අය මහණින්නාංශ ගැන හරියට තේරුම් ගන්නෑ. නමුත් අපිට මහණින්නාංශය ගැන හොඳ වැටහීමක් තියෙනවා. අපි දන්නවා ඔය විතක්ක ආවට මහණින්නාංශයේ අභ්‍යන්තරයට මේ කියන එක නම් දැනෙනවා කියලා. නේ මේක හරියි. ඒක තමයි. මෙහෙණින්නාංශය කලබල වෙන්න එපා. මෙහෙණින්නාංශක විතක්ක ස්වභාවය තමයි කලබල ගතිය එක්කම ඇති කරන්නේ. ඒකට රැවටෙන්න යන්න එපා. මෙහෙණින්නාංශකේ අභ්‍යන්තරයේ තියෙන දැනෙන ස්වභාවය. එතනට සීහපක්. ඔය ඔය හැම එකම කටින් කියන්න ඕනේ කියලා හිතන්න එපා. හොඳයි. දැන් අපි දකිනවානේ දැන් මහායානෙ තුළ මහකාශ්‍යප හාමුදුරුවන් ඉස්මතු කරන්නේ නෙළුම් මල පෙන්නලානේ. එහෙමයි එහෙමයි. එතකොට ඒක කතා කරන එකක් නෙමෙයි. නැහැ. එතන මුළු ධර්මයේම තියෙනවා. එහෙමයි. මෙන්න මේ වගේ තමයි මෙහෙණින්නාංශ කතා කරන්න ඕනේ. මෙහෙණින්නාංශයේ ඔය යම් කිසි ඔය පොඩි විතක්ක ඔය එහෙමයි කියනකොට අපි දන්නවා. මෙහෙණින්නාංශට තේරෙනවා කියලා. ගොඩක් කතා කරන්න ඕනේ. දැන් අපි අපි දැන් අපිව තේරුම් ගන්න ගොඩක් අය. ඒක නිසා සමහර අය හිතනවා හැම එකම කියන්න ඕනේ ඒ කෙනාව පෙන්වන්නයි හදන්නේ. එතකොට අපි දන්නවා එයා එයාව පෙන්වන්න දඟලන කියන්නේ එයා ධර්මයේ මාර්ගයෙන් ඇවිල්ලා අධර්මයට. එයාව පෙන්වන්නේ එයා කින්නේ නැහැ. අපිට එයාව පෙන්වන්න නැහැ කියන්නේ එයාගේ තියෙන ලොකුම මොඩකම. එහෙමයි. එයා කියන්න ඕනේ එහෙම නෙමෙයි. එයා කියන්න ඕනේ යට පේන හැටි. දැනෙන හැටි. එතකොට ඒ ඒ දැනෙන දර්ශනේ දෝෂේ මට පෙන්ලා දෙන්න ආරයන්වන්ස කිව්වනම් අර. ඒතර එයාට මේ දැනෙන දේ එයා කියන්න උත්සාහ කරොත් අපිට ඒක දැනෙනවා. සමහර වෙලාවට කෙනෙක් විහිළුවෙන් විහිළුවෙන් ඔය කතා කරන විහිළුවෙන් වගේ ඔක කියනවා හැබැයි. එතකොට අපිට තේරෙනවා ඒක එච්චර බරට කිව්වෙත් නෑ. මෙයා විහිළුවෙන් කතා කරේ. හැබැයි අර ගැඹුරු එක තමයි පෙන්වන්නේ. එතකොට ඒක ආයේ ධර්මය අල්ලලා තියෙන්නේ. සමහර දේශනා අහනකොට මෙනිනාසටත් දැනෙන්නේ නැති මේ විහිළුවෙන් කතා කරාට මේ ගැඹුරු දහමක් නෙමෙයි කතා කරන්නේ. ඒක තමයි අපිට වැදගත් නෑ විහිළුව. අපිට වැදගත් මෙයා මේක අල්ලනවද කියන ඒක අල්ලනවා. අන්න අපි අපි එතනට අපි එතන දකිනවා. ඒකයි ගොඩක් කරාට මේක මේක වචනයෙන් කියන්න බැරි දහමක් මේක. එහෙමයි ආරණාස. ඔව් මණින්නාසයට දැන් මේ කියපු ටික නම් තේරෙන ගොඩාක්ම වටිනවා. මේ අන්තිම තුරුම්පුව ගලවන්න හදන්නේ මේ මේ දැන් කතා කරන අය. මෙතන ආත්ම සංඥාවයි අපි දකින්න ඕනේ. ඇත්තට මේ කියප එක හොඳින් තව ටිකක් හොඳින් මෙනෙහි කරන්නත් ඕන. මොකද අපි කියවනේ මේ චිත්‍රයක් කියලා පෙන්වන්නේ. එහෙමයි. ඒ චිත්‍රේ පුටුවක් දැන් දකින්නවනේ අපි. හැබැයි ඒ වුණාට ඒකේ වටිනාකමක් ඒ චිත්‍රේ නෑනේ. ඔක රත්තරන් මාලේ කිව්වේ ඊට වැඩිය ඒක දැනෙන්න එපා. එහෙනම් රත්තරන් මාලයක් චිත්‍රයක තිබ්බට අපිට රත්තරන් වල වටිනාකම දැනෙන්නේ නෑනේ. හැබැයි ඒක රත්තරන් මාලයක් නෑ කියන්න බෑ. අන්න ඒ වගේ. අපිට මේ එළියේ තියෙන එකත් රත්තරන් මාලයක් තියෙනවා. වටිනාකම දැනෙන්නේ නැත්නම් චිත්‍රය වගේ වෙනවා. එහෙමයි. අන්න ඒතකොට ධර්මය දැක්කා. විතක්ක විතක් නැහැ අර ප්‍රපංච මඤ්ඤණා නැහැ අන්න උපාදානෙන් මිදිලා අන්න විතක්ක නැති විතක්ක තිබ්බොත් අර සංඥා ආයෙ එනවා ආයෙව මතක් වෙනවා එහෙමයි එතකොට උපදි පටිනිසක් ගන්න වෙන්නේ ඒ කියන්නේ අනුසේ තියෙනවා ඒ කියන්නේ මේක ආයි ශේෂේ තියෙනවා අවිද්‍යාව අශේෂ විරාග නිරෝධෝ කියන තැනට යන්නේ නැහැ එහෙනම් අන්න එතන තමයි උපාදාන නොවන සීලය උපාදානස්කන්ධයෙන් මිදෙන සීලය ඔතනයි තියෙන්නේ. හොඳට බලන්න වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ කිව්වේ දෙයක් දකිනකොට මේ අරමුණ ඒ අරමුණේනේ වේදනාවයි සංඥාවයි එතනම ඒක හඳුනා ගන්න එකනේ. ඒකමනේ සංඛාරා ඒකනේ මේක මේක සංඛාරක් කරන්නේ. ඒකමනේ එතකොට විඥානේ දැනගන්නේ. ওই ස්කන්ධය කියව එක අපි ගත්තොත් දැන් මෙතන තියෙන ස්කන්ධේ පොත නිල් පාට නම් නිල් පාට. එතකොට ඒ ඒකේ ඒකේ හැඩතල ඒ ඒ හැම එකම ওই ස්කන්ධයට අයිති. දැන් තව බිත්තිය දකිනකොට ඒ බිත්තියේ තියෙන සුදු පාට, ඒ බිත්තියේ ස්වභාවය, විශාලය, පරාසය ඔක්කොම ඒ ස්කන්ධයට අයිති. ස්කන්ධය කියන්නේ ඕකටයි. ස්කන්ධය කියන්නේ වෙන මොකුත් නෙමෙයි. එතන එතන ඒ හැඩතලවල වෙනස වගේ හැම එකකම ශබ්ද දැනෙන ස්වභාව හැඩතල වෙනස ස්කන්ධය කියන්නේ. ඒක අනුව අපි දෙයක් හඳුනාගන්නේ ආරම්මණය. එතකොට අරමුණ දැකීමයි ස්කන්ධය කියන්නේ. අරමුණ ඒ අරමුණ හඳුනාගත්ත විඥානයේ පොත කිව්වේ ස්කන්ධය නිසායි. ඒ රූප වේදනා සංඥා සංකාර විඥානයේ පොත කියන එක හැදුනේ ස්කන්ධේ. ඒක තමයි මේක මේව එකක්වත් මේ පෙරමතකේ කියලා අතීතයට දාන්න එපා. එහෙම එකක් නැහැ. එහෙම ගත් එහෙම දැම්මොත් වෙන්නේ අතීතේ ඉඳන් මම ඉන්නව වෙනවා. එහෙමයි. එතකොට මම මම අතීතයේ ඉඳලා ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒතර ආත්මය එතනක් තියෙනවා. ඒ අතීතේ ඉඳන් එනවා කියලා හිතන එකේම ආත්මයක් තියෙනවා. එහෙමයි. ඒක නිසා මේ ධර්මයේ හිතන්න ඕනේ ඊටම අදාළ කෝණයෙන් කිව්වේ ඒකයි. ධර්මයේ දකින්න ඕනේ ඊටම අදාළ කෝණයෙන් කිව්වේ ඒකයි. එතකොට මේ මේක මේ අපිට ඕන කෝණයෙන් බැලුවට අසු වෙන්නේ නැත්තේ ඒකයි. එතකොට මේ විතක්ක විතක්ක තියෙනවා නම් ඒ තමයි ආත්ම ස්වභාවය. මේ මේ අපි හැම මොහොතෙම හැම දෙයකම මේ මොහොතෙම අපිට දැනෙනවා නම් මිදීමක් චිත්ත විමුක්තියක් ඒ මොහොතේම දැනෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් පොළොව දකිනකොටම පොළොවත් එක්ක කම්පනයක් නැතුව පොළොව පොළොවක් විතරයි. ඒක වැලිද gadolද මොනවා වුණත් ඒකත් ඒක විතරයි. gadol වුණත් gadol කියලා ලොකු විතක්කයක් කම්පනයක් නැහැ. දැන් චිත්‍රේ gadol තියෙනවා. gadol පොළොව. චිත්‍රේ තියෙනවා වැලි පොළොව. චිත්‍රේ තියෙනවා කොන්ක්‍රීට් පොළොව. චිත්‍රේ තියෙනවා තනකොළ පොළොව. ඉතින් තිබුණාද? මොකෝ? එහෙම. චිත්‍රයක් විතරයි. ඕ 아무තේ වටනකම නැහැ. එහෙමයි. අර වර්ණයක් හඩතල වල ඔක්කොම වර්ණ එකයි අපිට. අපිට රතුත් එකයි නිලුත් එකයි කහත් එකයි සුදුත් එකයි ඔක්කොම වර්ණයක් විතරයි. එහෙම. වර්ණ වෙන් කරන්නේ නැහැ අපි. එහෙම එහෙම. එහෙනම් චිත්‍රයක් කියන්නේ අපිට නිකන් එකම කොලයක් විතරයි. අපිට ඒක වැඩක් නැහැ. ඒ වගේ දැන් ඔක්කොම මොකක් මොකක් කියලා නම් නමක් කියලා එහෙම අපිට නමක නමකුත් නැහැ. නමක් කියලා අපිට දැනෙන්නේ නම් නැතුව නෙමෙයි චිත්‍රය වගේ ඔක්කොම පේනවා. හැබැයි වටිනාකමක් පේන්නේ දැනෙන්නේ අන්න දැනෙන්නේ නැහැ කියන එක. අන්න දැනෙන්නේ නැහැ කියන එක තමයි රහස. රහස් සත්‍යයි. දැනෙන්න වටිනාකමක් දැනෙන්නේ නැහැ කියන්නේ. වටිනාකමක් දැනෙන්නේ නැහැ කියලා කාත් එක කතා කරන්නේ නැතුව එහෙම ඉන්න එකකුත් නෙමෙයි. එහෙමයි. සාමාන්‍ය විදිහට ඇසෙනවාට අභ්‍යන්තරේ තමන්ගේ දියුණුව තමන්ම තමයි දන්නවා තමන්. තමන්ට ලොකු සතුටක් ඇති වෙනවා. තමන් අනිත්‍යත් එක අතහරා ගන්නකොට ඇත්තටම තමන් ඒවේ වටිනාකමක් නැතුව නිකන් ඔහේ කියවලා යන බවක් දැනනකොට බුදුම සතුටක් දැනෙනවා. ඒකට හේතුව එකකටවත් රිංගලා නැහැ. එක සිතකින්වත් පළක් නැහැ කියලා යට තේරෙන යනකොට. සවල් කතා කරලා යනවා මේ ඇත් එක්ක. කතා කරලා යන ගමන් Tamanට දැනෙනවා Taman Tamanටම කියා ගන්නවා එක එක වචනකවත් එයාට වැඩක් නැහැ කියලා. එහෙම නිකන් අතුලාන්තයෙන් කියවෙ නිකන් මිමිනෙනවා. එහෙමයි එහෙමයි. අභ්‍යන්තරයෙන් ඒක ඔක්කොම හිස් වචන වගේ. කතා කරනවා නේද? ඒයට තේරෙන්නේ නැහැ. එයා හිතන්නේ ඒ වගේමයි කියලා. තමන් ඒවම එකකවත් නැහැ. ඔක්කොම ඉදලා. වැඩක් නැහැ අපිට අපිට තියෙන අපේ අභ්‍යන්තර ආත්ම සංඥාව අපි අඳුනගෙන ගැලවිලා යනවා අපි දකිනවා එච්චරයි. අපි නැවත සතර කතාවක් දුගතියක් අපිට නැහැ අපි බොහොම සෑල්ලුවෙන් hina වෙවි හුස්ම අරින්නේ අන්තිම හුස්ම බිඳුව. ඒක අපේ අපේ දියුණුව. ඒක අපිට ඒක කාටවත් වඩා අපේ සසර ඉවරයි. අන්තිම ආත්ම භාවය. ඕක කියන්නේ කාටවත්. ඒ වුණාට බුවාද දීර්ඝායුෂ වේවා. දැන් අපිට කියන්නේම ඉතින් තව මොකක් හරි එකක් ඕම කියලාකට. ඒකස්සේ එක කියලා හරියන්නේ මේ ඒක ඒකත් විතක්කයක් කරගෙන දැන් මේ කියපු වචනේ ඔබ මෙහෙණින් වහන්සේ ලොකු ගමනක් ගිහිල්ලා. අර අර අර අර මොනවද අර අර බාගදෙය සංගරක්කිත පොඩි හාමුදුරුවෝ. ඔබ වහන්සේ එකත් කියන ඔබ වහන්සේට දීගාවය. මේ ධර්මයේ ගන්න මෙහෙණින් වහන්සේ ඔය එක එක වැඩක් නැහැ. ඔබ වහන්සේ කියලා මේ කවුරුත් ඇත්තෙත් නැහැ. ඇත්ත ඇත්ත නෑ. අපි හැම මොහොතේම හැම සමහරට ඇහෙනවත් ඇති කියන හැමතිස්සෙම කියන ඔය ධර්මයේ ගන්නව වැඩක් නැහැ කියලා. අපිට කිසිම අදහසක් නැහැ. අපිට ධර්මයේ විතරයි වැඩක්. ධම්මං විනා නත්ති පිතා පිතාච මාතා කිය මේ ලෝකේ උතුම්ම මව මවයි පියයි තමයි මේ ලෝකේ උතුම්ම මනුස්ස ස්වභාවය. නමුත් මේ ධර්මයේ තුල ඒවත් වැඩක් නැහැ. ධර්මයේ තුල එහෙම මුකුත් නැහැ දෙයක්. කතා කරන්නවත් දෙයක් නැහැ විතක්කයක්වත් නැහැ මේක හරිම වෙනස්ම කතාවක්. මෙතන අරූපේ තියෙන ওই චිත්‍රය. අරූපේ තියෙන කියන්නේ ওই චිත්‍රේ තියෙන පුටුව අපිට කොහේ හරි ගිහිල්ලා හොයලා මේ සල්ලි නැත්තම් බාස් කෙනෙකුට ওই චිත්‍රේ පෙන්නලා හරි හදලා හරි ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අරූපේ තියෙනවා කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ මේ සංඥාව අපිට තව පුටුවක් හදාගන්න ඕනම් පුළුවන්. ඒක තමයි අරූපය කියන්නේ. ඒක ඇත්තටම රූප සංඥාව. රූප සංඥාව තමයි මේ චිත්‍රයේ තියෙන එක අපි ගාව තියෙනවා කියන්නේ ඕන දවසක පුටුවක් හදනවා. එහෙමයි එහෙමයි. ඒක රූප සංඥාව. අරූපය කියන්නේ මෙතන මේ මේ ඔය අරූපේ පෙන්වන්න බැරි හේවණල්ල වගේ. තමන්ගේම හේවණල්ල වගේ අරූපය. ඒ කියන්නේ ඒ ඒ ඡායාව අරූපේ ඒක ඒ ඒකට අර රූප පුටුව කියන සංඥාව නැහැ. අර දෙයක් කියලා දැනෙන්නේ නැත්නම් එතන අරූපයට. දෙයක් කියලා දැනෙන්නේ අරූපේ නිසායි. ඔය රූප රූප සංඥාවත් අරූප සංඥාවත් දෙකම ගිලිහෙනවා මේ කියන ප්‍රායෝගිකව මේ දෙකෙන් ගිලිහෙනකොට. ওই දෙකෙන් ගිලිහිලා තමයි නිවන් මාර්ගට යන්නේ. ඒ දෙක තියෙනකන් අපි විතක්ක තියෙනවා. ගොඩක් අයට ඕවා තේරෙන්නේ නැහැ. ගොඩක් අය හිතන්නේ මේ අරූප භාවනායි රූප භාවනායි කියලා ඒ වේදයේ තුල තියෙන ඒවායි කියලා. ඒවා නෙමෙයි මේ සතර ඉරියව්වෙම ඇත්තම කිව්වොත් සතර ඉරියව්වේ සංඥා සංඥා සුකුමවන ස්වභාවයේ ඔය ධ්‍යාන ස්වභාව සේරම සතර ඉරියව්වෙම තියෙනවා. එහෙමයි. මේ නිකන් පරයන්කේ ඉඳලා ධ්‍යාන වලට යන එකක් නෙමෙයි. මේ හතර ඉරියව්ව විදර්ශනා භාවනාව තුලත් තියෙනවා. සංඥා වේදනා නිරෝධයක් මේ දැන් එන අරමුණෙත් තියෙනවා. එහෙමයි එහෙම වුණොත් තමයි එයා රහත් භාවයටපත් වෙන්නේ. අන රහතන් වහන්සේගේ ස්වභාවය රහතන් රහතන් වහන්සේට චලිතයක් නැහැ. නිස්සිතත් චලිතං. අනිසිතත් න චලිතං. ඔය ගොඩක් අය දන්නේ නැහැ. ඒ කියන්නේ චලිතය කියන්නේ යම්කිසි ආරම්මණයක් කරනකොට ඒකට චලිත වෙනවනම් එතන ආත්මයත්ය. නිශ්චිතයි කියන්නේ දෙයක් කියලා දකිනවා. නිශ්චිතයි. අනිශ්චිතත චලිතං. චලනය වේ. විතක්ක තියෙන. අනිශ්චිතත්ව නැ චලිතං කියුවේ එයාට නිශ්චිත දෙයක් නැහැ. දෙයක් කියලා එයාට දැනෙන්නේ නැහැ. අනිශ්චිතයි. නැ චලිත. අනවිතක්ක නැති වේ. අන්නේ රහත් ස්වභාවය. ඒතන සංඥා වේදනා නිරෝධයක් තියෙනවා. එතන සංඥා වේදනා නිරෝධ වේදනා සංඥා නිරෝධයක් තුල තමයි ඔය දේ කම්පිත ස්වභාවයට එන්නේ. ඒක සතර ඉරියව්වෙම තියෙන එකක්. ඒක සතර ඉරියව්ව දකින්න බෑ රහත් වෙනකන් කාටවත්. ප්‍රතිශේෂයෙන් මෙතන රහ නැති වෙන ස්වභාවය අර වටිනාකම චන්දරාගේ දුර වෙන ඒ ස්වභාවය තමයි අරහත් සමාධිය. ඒ චන්දරාගේ දුර වෙන දුරුණු දිරුණු සමාපatti සෝයක් තමයි අරහත් සමාධිය. ඒකත් සතරේවම තියෙනවා. ඒ කියන්නේ මේ හැම දෙයක්ම පේන මොහොතේම හැම එකකින්ම කිසිම ඇලීමක් ගැටීමක් කම්පනයක් නැති ස්වභාවයක් දැනෙනවා. ඒක අරහත් සමාධිය. පාරයන්කේ ඉන්න එකක් නෙමෙයි. මේ අතිශේෂිය මං හිතන්නේ බුදු සමයට ඇරුණාම මේ නූත් මේ 2500 වසරක් ගිහිලා ගෞතම බුද්ධ ශාස්ත්‍රයේ නැවතත් මේ සිංහනාදයක් මේ වචන ටික කියන්නේ. එහෙමයි ගොඩක් අයට මේ අරහත් සමාධිය ප්‍රායෝගික නැහැ අපි ප්‍රායෝගිකව කතා කරනවා අපි ප්‍රායෝගික අරහත් සමාධියට සමවැදලා ඒ ගැන කතා කරනවා අපි නිරෝධ සමාධියට සමවැදලා ඒ ගැන කතා කරනවා ගොඩක් අය හිත හිත කතා කරනවා ඒ නිසා ඒ සමහර අය ප්‍රසිද්ධියම කියනවා මේ රූප රාග අරූප රාග තියෙන්නේ මේ අර අර මොනවාද මේ පස්වග තවස අර අරහකාර බුද්ධ කරාම පුත්‍ර වගේ මේ රූප ධානවල අරූප ධානවල හිටපු අයටයි කියන්නේ. ඒ තරම්ම පොතට පොතෙන් දැකලා මිසක් කවදාවත් ප්‍රායෝගික වෙච්ච කෙනෙක් නෙමෙයි ඔය බණ කියන්නේ. කවදාව යන්තම් හරි අබම රේණුවකවත් එයා ප්‍රායෝගික තත්ත්වයක් තිබුණා නම් කවදාවත් ওই වචන ටික කියන්නේ මොකද දස සංයෝජන ප්‍රහීන වෙන්නේ නැතුව කවුරුත් නිවන් දකින්නේ නැහැ. ඒ නිවන් මගක් නැති එක්කෙනෙක් බණ කියන්නේ ඒ කියන්නේ තාම අසෘතව පෘ탁ජන. නමුත් සමාජයේ හිතන් ඉන්නේ මහා තෙරවරු කියලා. මහා තෙරවරු නෙමෙයි මොන්ටිසෝරිවත් දන්නේ. තේරෙනවද කියපේ? අපිට ඇහෙනව නේ ඔබ මෙහෙණින් වහන්සේට ඇහුණා නේද එහෙම කියන? එහෙම ඒක තනිකර මොන්ටිසෝරිවත් දන්නේ. ඒ කියන්නේ අසෘතවත් පු탁ජනේ. එහෙමයි. අපි එක පෙන්නනවා ෆ්‍රායකව. ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂතාවය තුළ පොත් කැලේ විසික් වෙලා යනවා. හරිය නිකන් පිඹින දූවිලි වගේ ගැලවිලා යනවා. අපි අපි ප්‍රත්‍යක්ෂතාවය තුළ පේන්නනවා මේ අරූපය මොකද්ද රූපය මොකද්ද අරූප සංඥාව තියෙනකම් මේ විතක්කේ තියෙනවා කියන. එයා නිවන් මඟ ඉන්නා නම් එයාට ඒක හිතා ගන්න බැරි දරා ගන්න බැරි. මේ මොකද්ද මේ කවදාවත් ඒ කියන්නේ මායිමකටවත් ඇවිල්ලා නැහැ. පොත් බල බල හිටියට වැඩක් නෑ. ඒකෙත් තියෙන විතක්ක ගොඩක් විතරයි. එහෙමයි. සිතුවිලි වලින් කවදාවත් නිවන් දකින්න බෑ. හිතලා හිතලා අර ඊටපන්දමක් ගාලා යාඥා කරන එකයි ওই සිතුවිලි වලින් නිවන් දකින්න දෙකම එකයි. මේක විශ්වාසයක් ඇදහිල්ලක් නෙමෙයි ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන ප්‍රායෝගික වෙන්න ඕන අභ්‍යන්තරයට කිමි දෙන්න ඕන තමන්ගේ අභ්‍යන්තරයේ ආත්ම සංඥා කුඩු කරන්න ඕන අනාත්ම සංඥා තුළ සත්පුජ්‍ය දෘෂ්ටියෙන් මිදලා නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ කියන තැනට එන්න ඕන ප්‍රායෝගික වෙන්න ඕනේ. ප්‍රායෝගිකව තමන්ව නැති කළා සබහාදහමට දිය වෙන්න ඕනේ. ගහක අතු හෙලෙනවා වගේ මිනිස්සු ඇවිදිනව පේන්න ඕනේ. අත්පුජ්‍ය දෘෂ්ටිය ගිලිහෙනකම් කිසි කෙනෙක්ට ඔක දකින්න බෑ. මෙහිනාසේ මේ අහපු දහම් පණිවිඩ ටික බුදු සමය අහන්න ඕනේ ටිකක්. බුදු සමය අහන්න. ඉතින් මෙහිනාස මේ මෙහිනාසගේ ඔය තියෙන නේද ඔය හැම එකටම සාදුකාර දෙන චිත්ත ප්‍රීති ස්වභාවයක්. එහෙමයි. ඒකත් විතක්කයක් වෙනිනාස. ඒ හැමතැනම ආත්ම සංඥාව තියෙන. එහෙමයි. ඒව දැනගන්න ඕනි මේ නිනාස නැත්තම් දන්නේ නැහැ. එහෙමයි. ඒ ඔක්කොම නවතින්න ඕනි මේ නිනාස නිවන් දකින්න නම්. එහෙමයි. ඒ දැන් මාර්ගයේ ගමන් කරනවා. බුද්ධට කියලා මෙහෙණින් වහන්සේ අපි පුරුද්දට කියලා ඉන්නේ ආත්ම සංඥාව තියාගෙන ඉන්නනම් ඒ ආත්ම සංඥාව තියාගෙන ඉන්නේ පුරුද්දට. ඒ නිසා ඒ පුරුදු අයින් කරන එකයි සම්මා දිට්ඨිය කියන්නේ. සියලු දෘෂ්ටීන්ගෙන් මිදිනු තනයි සම්මා දිට්ඨිය හම්බෙන්නේ. සම්මා දිට්ඨිය. ඒක කිසි දෙයක් ඔය වගේව නැහැ. තමන්ගෙම විතක්ක තමන්ට පේන්න ඕන. අනවශ්‍ය හැසිරීම් නවතින්න ඕන. සුද්ධ වෙන්න ඕන. අන සත්තාන විසුද්ධියයි කියන තැනට එන්න ඕන. ඔක්කොම හදාගන්න වෙන විනාශ. කතා කරන විලාස ඒවා මේ ඔක්කොම අභ්‍යන්තරයට දැනෙන්න ගන්නවා මේවා විතක්ක ස්වභාව. ඒතර මෙහෙණින්නාසේ පිරිසිදු වෙලා එනවා. අන්න ඒක මෙහෙණින්නාසේට වටිනවා. අපිට අපිට අදාළ නැහැනේ මෙහෙණින්නාසේගේ සසර දුක අදා ගන්න එපේ. මෙහෙණින්නාසේ මේ මෙහෙණින්නාසේගේ මිදීමනේ වැදගත් වෙන්නේ මෙහෙණින්නාසේට. කාගේවත් රහත් කන් වලින් මෙහෙණින්හන්සේට වැඩක් නැහැනේ. වැඳ වැඳ හිටියයි කියලා වැඩකුත් නැහැනේ. මාර්ගයක් කියන්නේ නැත්නම් ඒ රහතන්ගෙන් ඇති වැඩේ මොකද්ද? මාර්ගය දැන් එහෙනවනේ. මේක තමයි නෑ මම කිය අපි කියන්නේ අපි කියන්නේ විතරක් නෙමෙයි අනිත් ඇත්ත ඔය නිකන් ඵල ගැන කිව්වට වැඩක් නැහැනේ. අපි කතා කරන්නේ නැහැ. අපි අපි කවදාවත් කියන්නේ නැහැ ඵලයක් ගැන. අපි නිකන් අර අපි නිකන් අර මොනවද වගේ අපි මාර්ගය විතරමයි කතා කරන්නේ. ඒ කොච්චර වටන මම ඒ දැක්කේ බුදුන් වහන්සේ බුදුන් වහන්සේත් එහෙම තමයි බුදුන් වහන්සේ කවුද එන්නේ නැගණිය වාඩි වෙන කියලා පැහැදිලි කරන ධර්මයෙන්ම තමයි. එහෙමමයි. ඒක තමයි වැදගත් වෙන්නේ. අපිට වැදගත් වෙන්නේ ඒ කෙනා දු ඒ කෙනා දුගතිය මෙදෙන එක. මේ අපේ තියෙන ඒවා වැඩක් නැහැ කාටවත්. අපේ මේ අපේ අපේ ඵලයන් අපි ගාව. එයාලට මොකද ඇති වැඩේ අපේ ඵලයන් ගැන හිතේ තියලා. එහෙම එහෙම. එහෙනම් අපිට කියන්න අපිට කියන්න අවශ්‍යතාවයක්වත් නැහැ. අපි කියන්නේ මෙන්න මේ දර්ශනේ මෙන්න මේකයි මේකයි මේකයි මෙහෙම මෙහෙම මෙහෙමයි කියලා සියල්ල එලි කරනවා. ආයි නූල් පොටක්වත් තියාගන්න අබ්බැටයක්වත් තියාගන්න නැහැ. සත් සුදක්සේ එලි කරනවා. මුළු සමාජයටම දැනෙන්න එලි කරනවා. එච්චරයි අපි කරන්නේ. ඒක දැනෙලා දැනෙලා ගොඩක් දුරට දැනෙලා තියෙන්නේ 90%ක්ම. ඒක අනිත්‍යයේ දැස්සරෙන්න අනිත්‍යයේ දැස්සරෙන්න බෞද්ධ සමාජයේට මේ මේ ගිලිහුණු මේ දර්ශනය අවදි කරගන්න හේතුවක් වෙනවා. එහෙමයි දැන් මම අද දුන්නා තරුණ ළමයි දෙන්නෙකුට මේක උද්දේශ ගන්න කියලා. හොඳයි හොඳයි වෙනවා. ඉතින් අපි මේ මුකුත් එහෙම කියන්නේ නැහැ නරකක්. මෑණින්වහන්සේ එහෙම කියනකොට හරි නෑනේ. නමුත් මෑණින්වහන්සේ දැන් මෑණින්වහන්සේට ධර්මය හම්බෙලා තියෙනවා. දැන් මෑණින්වහන්සේගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. එහෙමයි. දැන් මෑණින්වහන්සේ අවදි වෙනවා. දැන් මෙච්චර කාලයක් මොනවා කරත් ඒවත් දාලා නැහැ. මෑණින්වහන්සේ දැන් වෙඩි කාපු අර ඌරා වගේ තමයි. මෑණින්වහන්සේ දැන් දකින්න ඕනි අභ්‍යන්තරයෙන්ම තමන්ගෙම ආත්ම සංඥාව කොතනද තියෙන්නේ කියලා බලන්න ඕන. බලන්න දැන් මාර යුද්ධ කරන්න ඕන. ආත්ම සංඥාව කියන්නේ මාරයා. ආත්ම සංඥාව හඳුනා ගන්නවා කියන්නේ මාරයා එතනම පරදිනවා. ඔක ආත්ම සංඥාව හඳුනා ගන්නකොටම ආත්ම සංඥාව ගිලිනවා. ඒක සිහිය නැතිකමයි අපේ අවිද්‍යාව. එතකන් අපි ඉන්නේ අපි ඉන්නේ අර අර සිහිය නැතිකන් අපේ අවිද්‍යාවට කොටු වෙනවා. සිහිය යෝනිසෝ මානසිකාරය ආවේ කොතනද? එතනම ආත්ම සංඥා කුඩු වෙලා ඒක දකිනවා කියන්නේම අන්න එතනම දකින තැනම යථාභූත එතනම දකිනවා. දැක්ම එතනමයි. ඒ කියන්නේ මේක යෝනිසෝ මානසිකාරය ඒක සිහිය තමයි මේක ඥානෙට අසු වෙනවා කියන්නේ ඒකයි. ඥානය අවදි වෙනවා කියන්නේ සියල්ලම ඒ හරහා යනවා කියන එකයි. තමන්ගෙම ඇලෙන ස්වභාවය අර ආසවක්ඛ්‍යා ඥානෙ තමන්ටම අසු වෙනවා. හොඳයි මේ ඉන්නහස දැනට මේ ටික ප්‍රමාණවත් මෙනින්නම් හොඳින් මේ හොඳින් අධ්‍යයනය කරන්න මෙනෙහි කරන්නේ කියපුවා. මෙනින්නාසේ මුකුත් පොත්පත් ඔක්කොම පැත්තකින් ඒව වැඩක් නැහැ. මෙනින්නාස අභ්‍යන්තරයේ ආත්ම සංඥාව හඳුනගෙන කුඩු කරගෙන යන. එහෙමයි. ඔව් අපි අපි ඇත්තටම එහෙම තමයි කටයුතු කරන්නේ. අපි එහෙම තමයි මේ ධර්මය අවබෝධ කරෙත් එහෙම තමයි. ඔක්කොම පැත්තකින් තියෙන අභ්‍යන්තරයේ අපේ අපේ ආත්ම සංඥාව කුඩු කරපේක තමයි අපි කරේ. ඒකම තමයි අපි අනිත්‍යයට කියන්නේ. හොඳයි එහෙනම්. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. තේරුවන් සරණයි.